ඉතින් ඒක සඳහා අපි කමඨාන් සුද්ධ කිරීම කරනවා. එහෙම නැත්නම් නීවරණේ මොකද්ද කියලා යාට මුණ දීලා දැම්මට වැහිලා ඉන්නේ මොන යකාද කියලා ඊටිමත් සිනාද ඔඩ්ඩිමත් සිනාද මහා සෝනාද කියලා දැනගන්න. ඒ වගේ භාවනා කර කර ඉන්නකොට අපි හිතමු පරියන්කයක ඉන්න වෙලාවක් කිය අපිට <clears throat> කාම මිත්‍යාචාරය නෙවෙයි කාම මිත්‍යාචාරය කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතුව කරන ඒ ග්‍රාමීය කාම ක්‍රියාවට <clears throat> නීවරණ වශයෙන් එන්නේ කාමේ කියන්නේ ආලේ රාමාභික්කවේ ආලේ රත ආලේ සමුදය එක එක දේවල් වලට ආසාව පහළ වෙනවා. අර දීලා තියෙන මූල කර්මත්තාන්ට නෙවෙයි ඉඳගෙන ඉන්න ඉරියව්වට නෙවෙයි මත් නැගිටලා කියලා වතුර ටිකක් බීලාවත් හොඳයි. කකුල ටිකක් දිගෑරියොත් හොඳයි. එහෙනම් ආනාපාන ඉන්නට වැඩිය ඇහෙන සද්ද ඇහුවොත් හොඳයි. හිතවිලි බැලුවොත් හොඳයි කියලා අර <clears throat> එහිට වැඩිය ආස්වාද ජනක දේවල් වලට හිත පයින්නවා. ඉතින් ඒක කාමච්ඡන්දි කියලා අපි කියනවා. කියන්නේ කාමයේ කියලා කියන්නේ ආසාව. ඒකට ඇති කැමැත්ත මේ මූල කර්මස්ථානේ එච්චර කාමයේ දනවන්නේ මූල කර්මස්ථානේ හරීම උදාසීන දෙයක්. මූල කර්මස්ථානේ අකුසල් නැති එකක්. ඉතින් ඒක තියේදී අපි හිත කොච්චරවත් හොයන්නේ අදිශයේම කැලෙන් අල්ලගෙන ආපු මයිනේ කූඩුවකට දැම්මොත් එimhe කොච්චරක්වත් බලන්නේ එළියට යන්නේ නෙව්. කැලෙන් එළියට ඇදගෙන ආපු උළුමී හරකෙක් කණුවක බැන්දොත් ඌ බලන්නේ වරමන්ද කඩාගෙන හරි යන්න නේ වගේ අපි මේ දැම්මොත් එම්බ ආනපානෙ මෙහිටපන් ඉඳගෙන මෙහිටපන් එහෙම නැත්නම් ඇවිදපන් වම දකුණ බලපන් සක්මනේ හිටපන් කියලා ඉන්න බැටි වෙන්න කාරණාවක් එකක් තමයි විවිධාකාර ආසාවල්. ඉතින් අපි ඒකට වෛර කෙරුවයි කියලා කවදාකවත් අපිට ලාභයක් ලැබෙන්නේ නැහැ. අපිට දැනගන්න ඕනේ මට ඉන්න බැරි ඉන්න ඕනේ. මම මේක අදිෂ්ඨාන ඉන්න බෑ. ඇයි මේ ඊට වැඩි වෙන මොන හරි ආසාවක් ඒ වෙලාවෙම තුවෙන එකක්. අපි ඇවිල්ලා දස සිල් හරි අට සිල් හරි අරගෙන සිල් රෙදි පොරවගෙන ආසනේ හදාගෙන බොහොම අමාරුවෙන් ඇවිල්ලා වාඩි වෙනවා. ඒකල කියනවා මගේ හිත මේ කාලය තුල අනේ මගේ මූල කර්මස්ථානයේ පවතිවා කියලා. හිටින්නේ නැහැ. ඒ වෙලාවට මතුවෙන මොන හරි දෙයකින් අර කඩලා යනවා. එක හේතුවක් තමයි ඒ අතරමැදි හම්බෙන දේවල් අර තමන්ගේ මූල කර්මස්ථානට වැඩිය රුචි. ඉතින් එතකොට යා ඒකට ඇදලා යනවා අර බල්ලා අසුචියට කැමැති වගේ. කබරයා බලුකුණකට කැමතිවා. ඌට මේ මේසයක් උඩ තියලා හැඳි ගැරපු දීලා කාපන් කිව්වට බත් කන්න කැමති නෑ ඌ. ඌට ඕන අර කුණු වෙච්ච බලුකුණම තමයි. ඒ වගේ අපේ හිතට ඒ යන එක හේතුවක් තමයි කාමච්ඡන්දේ. ඒක දකිනවනම් දැන් මම ඉඳගත්තේ නම් අහවල් වැඩේ කරන්න කෙරෙන්නේ නම් වෙන එකක්. මේන්න මේක හරි හැටියට කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් දැන් අඩු ගානේ කාමච්ඡන්දේට යට වෙලා නැහැ. හැබැයි කාමච්ඡන්දයේත් එක්ක උරුට්ටු වෙලා ඉන්න බව. කාමච්ඡන්දයට මුලිච්ච වෙලා ඉන්න බව, විෂයාභිමුඛ වෙලා තියෙන බව කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් ඔය ඒ දැනුම අවිද්‍යාව නෙවෙයි. මම දැන් යට කරගන්නේ යන්න හදන්නේ කාමච්ඡන්දේ කියලා දන්නවනම් ඒක අවිද්‍යාව වෙන. දන්නේ නැතුව හිටියොත් තමයි අවිද්‍යාවට යට වෙන්නේ. ඒ නිසා අපි එක තැනකට එනවා අවිද්‍යාව තියෙන්නේ අවිද්‍යාව දන්නව යට වෙනවා. හැබැයි දෙනවා කවදාරි ඔයාට කියලා අවිද්‍යාවත් එක්කම කටයුතු කරනවා. ඉතින් මේ භාවනා වැඩමුළුව දවස් 3-4ක් කරනකොට එක්කෙනෙකුට දෙන්නෙකුට ඕක දකින්න පුළුවන්. මම හිත පිට ගියා කමක් නැහැ. පිට ගියේ මේ වගේ දෙයකට. මම කරන අකම්පාල වෙන්නේ හරියට ලීලා කියනවා මගේ හිත උඟක් හිත යන්නේ සද්ද වලට, වේදනාව වලට, හිතවිලි වලට, කොන් දෙකක් වමට කියලා. ඒක දන්න එක අවිද්‍යාවක් නෙමෙයි. ඒක විද්‍යාවක්. මොකද මේ අස්පනා පිට මේ මේ දැන් සිද්ධ වෙන දෙයක් නේ. එහෙම නැත්තම් නුරුස්නා ගතිය. සතිය වඩන ඕනම කෙනෙකුට වැඩියෙන්ම ජීවිතේට ලඟ වෙන ලකුණ තමයි නුරුස්නා ගතිය. සතිය වඩන්නේ නැති කාලේ කම්මැලි බල්ලට හෙන ගැවුවට ගාණක් නැවක අපිට සද්ද වුණාට ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න ගියාට පස්සේ මේෙන් වැඩි කැස්සත් තැඟට අමාරුයි, වැස්සත් තැඟට අමාරුයි. මොනම සද්දයක් ඇහුණත් දොරේ යන්නේවත් අහන්න කැමති නැහැ. දැන් වයනෝ දැන් හෙට මේ වෙනකොට ඔය ගෙදර ගිහිල්ලානේ තද්ද වෙනවා ගෙදර මිනිසුත් එක්ක රේඩියෝ එක දැම්මත් තද වෙනවා ටෙලිවිෂන් එක බැලුවත් තද වෙනවා දොර හයියෙන් වැහුවත් තද වෙනවා සීනි වලට සීන්ටිය වැඩි වුණත් තද වෙනවා රස්නේ වැඩි වුණත් තද වෙනවා අඩු වුණත් තද වෙනවා ඉතින් ගෙදර මිනිසුත් පේනවා මේ භාවනා මැදයන් කියලා මුන්ට පිස්සු කියලා ඇත්ත කතාව භාවනා කරන්න යනකොට සත්‍යමත් වෙනකොට මේ නුරුස්නා ගතිය අනිවාර්ය ලක්ෂණයක් මේ යෝගාවචරය දැනගන්න ඕනේ මේ පෙන්නන්නේ පටිගේවත් ද්වේෂේවත් නෙවෙයි ව්‍යාපාදේ. කාමච්ඡන්දයට යටින් තියෙන ව්‍යාපාදේ වැඩි වෙනවා. වෙනද පරියංකේක නැත්නම් වෙනද වැඩක් කරගෙන ඉන්නකොට කවුරුහට කෑ ගැහුවාට අපිට දෙයක් නැහැ. නමුත් පරියංකේක ඉන්නකොට කෑ ගැහුවොත් අන්න මෙච්චර දුර ඇවිල්ලා අපි මේ භාවනා කරන්න හදනකොට බල්ලු බුරනවා. රිලව් කඩදල කරනවා. මෙවත් එක වෙනද නැති ද්වේෂයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේක දැනගෙන මේ තුවාලේ වනමුකේ පෑදෙන වෙලාවේදී වනමුකේ රිදෙනා වගේ වෙනදට වැඩිය Tamange සංවේදී බව මේකට විශේෂම නුරුස්නාකම කියලා කියන්නේ. නුරුස්නා ගතිය වැඩි වෙනවා කියලා දකින කෙනා හොඳම විහිළු කාර්යයක් බවට පත් වෙනවා. දැක්කේ නැත්තම් මූණ සත් අට කරගෙන හින ගහච්ච සෝම් පිටිනේ වගේ තියාගෙන තද්ද වෙලා අල්ලපු ගෙදරට බැන බැන ගත කරනවා. ඒ තද වෙලා තියෙන්නේ මට දැන් නුරුස්නා ගතිය පහළ වෙලා තියෙන කියලා දන්නවනම් එතනදීම ඒක අවිද්‍යාව වෙන්න බෑ. ඒක අවිද්‍යාව වෙන්න බෑ. මේ අවිද්‍යාව නසන්න තියෙන මේක හෙලි කරන්න ඕනේ. කාට හරි කියන්න ඕනේ මෙහෙම කරකට භාවනා කරනවා මට මෙන්න මෙහෙම දෙයක් ආවා මට ඒකට එපා වුණා. මට නුරුස්නා ගතියක් පහළ වුණා. ඒ බොරු නෙවෙයිනේ. ඒක දුර සත්‍යක්සේනේ. ප්‍රත්‍යක්ෂයක් නේ. ආන්නේ වගේ නුරුස්නා ගතියනට නුරුස්නා ගතිය ආවයි කියලා දන්නවනම් විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන හරියටම දන්නවා. දැන් ඇවිල්ලා ඉන්නේ මහතෝනද? සීරියකාද? මොන යකාද ඇවිල්ලා ඉන්නේ කියලා දන්න. අන්න එක හෙලිකිරීම අවිද්‍යාව දුර වෙන බවට ඕන දෙවෙනි ලකුණ. තුන නිදිමත. gedirin දැද්දි එහෙම වැඩක් කරනකොට අපිට නිදිමත ඉන්නේ නැහැ නේ. මොකද අපි කාමයේ දනවන වැඩනේ කරන්නේ. හොරෙන් හොරෙන් මොකක් හරි කඩපුලිකමක් කරනකොට කවදාකවත් නිදිමත එනවද කියලා බලන්න. අන්දෙක උඩ තියාගත් අහවෙක් වගේ වටපිට බලබලා වැඩේ දෙනකොට මොනම නිදිමතක්වත් එන්නේ නැහැ. දැන් මේ කාමේ කාමච්ඡන්ද ව්‍යාපාද නැති වෙනකොට මේ සක්මන් කරනකොටත් නිදිමත එනවා. ඇවිදිනකොටත් නිදිමත එනවා. නිදා ගන්නකොට නම් නිින්ද යන්නෙම නැහැ. ඕම් බලන්න වැඩි. ඒකට දන්නවනම් මේ කාමච්ඡන්ද නෙවෙයි මේ ව්‍යාපාද නෙවෙයි මේ නිදිමත කියලා ඒක හරියට කියන්න පුළුවන් නම් ඔන්න කියන්න පුළුවන් ඒක අවිද්‍යාව වෙන්න බෑ. නිදිමත එනකොට නිදිමත බව දන්නකම ඒකෙත් මං වාක්‍යයක් දානවා මෙතෙන්ද ඒ බව කියලා ලියලා පෙන්වන්න ඕන. නැත්නම් අපි තාම අවිද්‍යාවට පොහොර දැම්ම වෙනවා. විද්‍යාවට පොහොර දාන්න නෑ මට මේ කාමච්ඡන්දේ නෙවෙයි දැන් තියෙන්නේ. ව්‍යාපාදේ වර්ති නිදිමත කියලා මේ ඉදිරියට ආපගෙන අඳුර ගන්න පුළුවන්. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච මගේ හිත අතීතයත් එක්ක කලබල කරනවා. මොනවා හරි වෙච්ච දෙයක් අල්ලගෙන නැති වෙච්ච අත්තම්ම හරි පෙඩිපෙන්නේ නැත්තම් gedara දෙයක් බල බල ඉන්නවා. ඒකට දන්නවා මේ කාමච්ඡන්දයක් නෙවෙයි, ව්‍යාපාදයක් නෙවෙයි, නිදිමතක් නෙවෙයි, අතීතයත් එක්ක මේ නටන්නේ කියන. එහෙම නැත්තම් අනාගත සැලසුම්. මේ සාමාන්‍ය නාකි නාකිච්ඡන්ද තියෙන්නේ අනාගතේ ගැන නෙවෙයි ප්‍රශ්නේ, අතීතය ගැන ච හරි ශවුත්තු කියාගෙන නිකටල්ලේ තියාගෙන ඉතින් කනගාටු වෙනවා බලන්නකෝ අනිච්චන් දුක්ඛන් සංසාරේ කියලා බල්ලෙක් මැරිලා මහපාරේ කියාගෙන මා මුහුණ දිහා බලන්න ඕනේ කොණ්ඩ කැවුම් ගෙඩිය වගේ. මේ අනිච්චන් දුක්ඛන් වැටයිලා. හැබැයි අනිවාර්යයෙන්ම දන්නවා අතීත මොන හරි කුණු කන්දලයක් අවසන වෙලාවක්. තරුණ පිරිස ඉන්නේ අනාගතයේ සැලසුම් වල. අය අම්මට තාත්තට වැරදුනාට මන් දෙන්නම් වැඩේ මේ සැරේ මම කරනවා වරදින්න නැති වෙන්න කරනවා කියලා හරි කුතුහලයක් දන්නවනේ. ඒක උඩ දැනගන්න මේ කාමච්ඡන්ද නෙමෙයි ව්‍යාපාද නෙමෙයි තීන මිද්දේ නෙවෙයි අතීතයත් නෙවෙයි අනාගතයේ තියෙන හිත කියලා හරියටම මේ Tamanගේ කිලේශය මේ බාධා කරන දේ ඇහැට වැටිච්ච කුණ හරියට නම් කරගන්න පුළුවන් නම් අපි නීවරණ දැනගත්තා වෙනවා ඒකට කියන්න බෑ අවිද්‍යාව කියලා එහෙම නැත්නම් විචිකිච්ඡාව මෙහෙම කරලා නිවන් දකින්න පුළුවන් දාපා දැන් කී සැරයක් මෙහෙම ඇවිල්ලා භාවනා කරාද තාමත් gedere යන්නේ අර මෝඩකමම අන්තට්ටුවම දාගන්නේ වැඩක් නැහැ මොක කරනවට කෙරුවට ඉති වැඩක් නැහැ. ඉතින් කමන්නේ ඔය පින්ෂන් වෙ සිද්ධ වෙනවා ඇති. හැබැයි මෙහි ආත්මේ නිවන් දකින්න නම් ඉතින් වෙන්න බෑ අප්පා. කොහොම වෙන්නද නේ? කියලා බඩේ biju තියාගෙනමනේ භාවනා කරන්නේ. කවුරු හරි කියනවා නම් ඒක ඌට වැරදිලා වෙන්න ඇති. ඒ කාලේ නම් වෙන්න ඇති. බුදුහාමුදුරු ඉපදිච්ච කාලේ දඹදිව නම් අම්මා. ඒ නිසා ලැබුණ ආත්මෙත් මෛත්‍රී බුදුහාමුදුරනකොට ඒ ඉපදෙන්න තියෙනවනේ. ඕනේ වෙන්න පුළුවන්. දැන් නම් වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒ බොක්කේ තියාගෙන භාවනා කරන්නේ. එතකොට දන්නවනම් මේ මම මේ මෙතන මේ වාඩි වෙලා හිටියට මම මේ ඉඳගෙන ඉන්නේ ඉඳ ගැනීම පිළිබඳ සැකෙන් ඉන්නේ. කරන මූල කර්මස්ථානය පිළිබඳ සැකෙන් ඉන්නේ. ගුරුවරයා පිළිබඳ සැකෙන් ඉන්නේ. භාවනා මධ්‍යස්ථානය පිළිබඳ සැකෙන් ඉන්නේ කියලා හරියටම කියන්න පුළුවන් නම්